කතමෝ ච භික්ඛවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඊත යස්ස තේ හොಂತಿ ඉත්තා කන්තාමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා තස්සතේ හොಂತಿ අත්තකාමා හිතකාමා පාසුකාමා යෝගක්ඛේමකාමා මාතාවා පිතාවා භාතාවා භගිනීවා ජෙත්තාවා කනිත්තාවා මිත්තාවා මච්ඡාවා ඥාති සාලෝහිතාවා යේ හොන්ති අසංගති අසම්මිසී භාවෝ අයං උච්චති භික්කවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝති තී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි මේ නිවාසික යෝගාසු පාසක මහත්තුත් සම්බන්ධ කරගෙන සතියක් පාසා පවත්වාගෙන යනු ලබන මේ ධර්ම දේශනා මාලාවේ අද අපි ලැබිලා තියෙන්නේ 68 වෙනි අවස්ථාවට සතිපට්ඨාන සූත්‍රය අපිට මුල් වෙලා තියෙන්නේ. ඒ සතිපට්ඨාන සූත්‍රය මේ වෙනකොට සතර සතිපට්ඨානයන්ම ස්පර්ශ කරලා තියෙනවා. දැනට අපි වැඩියෙන්ම විස්තර කරගෙන යන්නේ ධම්මානුපස්සනාවයි නැත්නම් මේ හතරවෙනි අනුපස්සනාවයි. එහි අත්තා වූ සත්‍ය පබ්බයේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය සම්බන්ධ කොටස් තමයි පසුගිය සති කීපයම අපි මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්තේ. ඒ ජීවතාවේ අපි අප්පියේහි සම්පයෝගය ඉදිරිපත් කරගත්තා. අද පියේහි විප්පයෝගය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අප්පියේහි සම්පයෝගය ගැන කතා කරපු දේශනා කරපු මේ පාඨයේදී අපි අද මේ ඉදිරිපත් කරගත්ත පාඨයෙන් පවතිනා වූ මුල් කොටස ඒ අප්‍රිය සංපයෝගයට ගැලපෙන ආකාරයට ඒ විදිහටම අනිත්‍යා අකන්තා අමනාපා අනිෂ්ඨ වූ අකාන්තිමත් වූ අමනාප එළවන සුළු වූ ඒ අනාත්තකාම අහිතකාම අයෝගක්ඛේම කාම කියන අනර්ථයේ පිනිස අහිත පිනිස වැරදි මාර්ගයට යොමු කරවන්නා වූ සද්ද රූප ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ගන්ධ රස ගන්ධ සද්ද රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම කියන මේ කොටස් සමග එකතු වීමයි අප්‍රිය සම්ප්‍රයෝගය නරක දේවල් සමග මිශ්‍ර වීම වශයෙන් දක්වේ. ඒට සාපේක්ෂව අද ප්‍රිය විප්‍රයෝගයටත් ඒ වාගේම මතක් කරනවා මොකද්ද ප්‍රිය විප්‍රයෝගය කියලා කියන්නේ ප්‍රියංගෙන් වෙන්වීම කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට වෙනවනම් ඒ විදිහට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ තමන් ප්‍රාර්ථනා කරන වූ සිත් ගන්නාසුළු වූ මනාප වූ යම් සද්දයක් රූපයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධර්මයක් වෙනවනම් ඒක ඒ පුද්ගලයාගේ අත්තකාමය අභිවෘද්ධිය හිතකාමය මනාපේ යෝගක්ඛේම කාම සුමකට යොමු කරන බවක් ඇති වෙනව නම් ඒ වාගේම මාතාවා පිතාවා භගිනීවා භාතාවා ජිත්තාවා කන්තාවා මිත්තාවා මච්චාවා නාති සාලෝහිතාවා කියලා සම්පූර්ණ ප්‍රත්‍යක්ති කාරණා ටිකකුත් අර කලින් අප්‍රිය සංප්‍රයෝගයට වෙනස් ප්‍රිය විප්‍රයෝගයේදී දක්වනවා හිතකාම වූ Tamanta මනාප වූ තමන් සුමගට යොමු කරන්නා වූ යම් වූ මවෙක් පියක් පියෙක් සහෝදරයෙක් සහෝදරියක් වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා මිත්‍රයෙක් හෝ වේවා අමාත්‍යෙක් හෝ වේවා සාලෝහිත ඥාතියෙක් හෝ වේවා අන්න ඒ කෙනෙක් එක්ක කියන අසංගතිය අසංවාසය අමිශ්‍රී භාවය තමයි මෙතන ප්‍රිය විප්‍රයෝගයට දක්වන්නේ. ඒ නිසා අප්‍රිය සංප්‍රයෝගයේ සහ ප්‍රිය විප්‍රයෝගයේ කියන දෙකටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තමයි පරමාර්ථයට කිට්ටු කරලා දක්වන්නේ මේ විශේෂයෙන්ම ප්‍රිය විප්‍රයෝගයට සම්මුතියෙන් මේ ඥාතිත්වය කියන හැට දක්වලා තියෙනවා මේක ඉතින් බොහෝමත්ම ඕලාරිකව කාට හරි හොඳට වටහා ගන්න පුළුවන් විශේෂයෙන්ම පැවිදි යත්තන්ටත් වඩා මේ ගෘහ ආශ්‍රිතව අමුදරුවන් රකිමින් ගත කර නැත්තන්ට මේක හොඳටම හිත් වදින ඒ වගේම පහසුවෙන් තේරුම් අරගන්න පුළුවන්. ඒ මොකද අපිට හිත එළවෙන මනාපේ එළවෙන ඒ අපි සුමකට යොමු කරවන දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ බාලමාලු වේවා මිත්‍රා මාත්‍යවරු ඥාතිශාලෝහිත කියන දේවල් අත්‍යවශ්‍ය පෞල් බන්ධණයට හෝ සමිති සමාගම් බන්ධණයට හෝ අත්‍යවශ්‍ය කාරණා. ඒක අපේ අනික් පැත්තෙන් මේක මෙහෙම වෙන්න කාරණාව. මේ විදිහට ප්‍රිය විප්‍රයෝගයක් වෙන්න කාරණාව දක්වන්න සාක්ෂියක් වශයෙන් පෙන්වන්න පුළුවන්. සාරවත්යන් වහන්සේගේ දේශනාවම සඳහන් වෙනවා අපි පෙර කළ පිනක විපාක වාරයක් ආවොත් ඉස්සර ආත්මික කර පෙර කළා වූ හොඳ විපාක හොඳ කුසල කර්මයක විපාක වාරයක් ආවොත් ඒ විපාකයේ බුද්ධිඳ වෙලාවේදී අපිට වැටහෙනවා කියලා කියනවා අපි හිතකාම ප්‍රියකාම මනාප වූ සුමකට යොමු කරන්නා වූ නෑයන් පිරිසක් මැද ඉන්නාසේ අම්මා තාත්තා ළඟට ආවා වගේ සහෝදර සහෝදරය ළඟට ආවා වගේ මිත්‍ර අමාත්‍යවරු සාලෝහිත ඥාතීන් අතරට බැඳි වුණා වාගේ බොහෝම ඥාතිත්වයක් දැනෙන බව. ඒ නිසා යම් තැනකට අපි ගියාම අපිට හුරු පුරුදු ගතියක් එතන බොහෝමත්ම ප්‍රියමනාප භාවයක් අපට ඇති වෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් පෙර කල පිනක විපාකයක් මේ. මේ විපාක වශයෙන් අපිට දකින අහන ඕනම කෙනෙක් ස්ථාන, ඍතුව, ආහාරය බොහෝම හොඳයි, ප්‍රියයි, මනාපයි. ඒ නිසා අපිට යම් තැනක භ්‍රමචර්ය සඳහා හෝ පැවිදි ජීවිතය සඳහා ගියාම මේක තදින්ම බලපානවා. අපි බලාපොරොත්තු වෙනවා ඔක්කොම අතර සාමය. ඔක්කොම අතර සමගිය. එකිනෙකා කෙරෙහි ප්‍රිය හැම බලන ගතිය තියෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ පිරිස ගියාත්ම හොඳට පින් කරපු පිරිසක්. මේ ආත්මයේ ඒ කුසල විපාක වාර වශයෙන් දකින්න අහන හැම කෙනෙක්ව දකින්නේ ඥාතිශාලෝහිත වගේ. සාහලේ නෑ යන් වාගේ එකම ලේ ඇති ඥාති પરම්පරාවක් වාගේ. ආන් ඒ තරමටම කරන කියන ඕනේ දුෂ්කර කටයුත්තක් හදා වේදාගෙන ඉදිරියට යා ගන්න පුළුවන් ගතිය මේ කියන ඥාතිත්වයේ තියෙනවනම් ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ ධර්ම විශේෂ තියෙනවනම් අන්නේයින් වෙන්වීම ඒහා සමානම බොහෝම චිත්ත පීඩාගෙන දෙන. පපුව දරා ගන්න බැරි තත්ත්වයකටපත් කරන ගැටියක් තියෙනවා. ඉතින් ඒ తত্ত্বය දුක්ඛ සත්‍ය වශයෙන් ආත්පසින් අවබෝධ කටයුත්තක් කියන එකයි මෙතන මේ ධර්මයට නැඹුරු කරලා සතර සතිපට්ඨානෙත් නම් වල පෙන්නන. එහෙම නැතු මේක පිළිබඳව අල්ලාප සල්ලාප කතාවක්වත් මේක පිළිබඳව හඳුනා දීමක්වත් නෙවෙයි. මේක හොඳටම දන්න කාරණාවක්. නමුත් මේ තුල දුක්ඛ සත්‍ය ගැඹෙලා තියෙන හැටි අන්නේ දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් බවට පත් කිරීමට භාවනාවක් බවට පත් කිරීමට මේ එදිනෙදා දෙවේලේ අපිට ජීවිතයකට හමු වෙන මේ සංසිද්ධිය හරවා ගැනීමක් තමයි යෝගාවචරයන් වශයෙන් නැත්නම් සතිපට්ඨාන ධර්මයේ නැඹුරු පිරිසක් වශයෙන් අපි බැලිය යුතු දෘෂ්ටි කෝණය වෙන්නේ කොහොම නමුත් අර කලින්ම සඳහන් කළ විදිහට අම්මා තාත්තා නංගි මල්ලි කියන මේ වචන සම්බන්ධ වෙනකොට හොඳටම හිත් වදින හොඳට තේරෙනවා මේක. එහෙම නමුත් එහි තියෙනා වූ ගොරතර දුක්ඛ ස්වરૂපේ තමයි අවබෝධ කළ යුත්තේ. ප්‍රියමනාප භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්වීමෙන් ඇතිවෙනා වූ දුක වැඩි. ඒ නිසා මේ ප්‍රියමනාප භාවයේ තුල දුක කනින දුක වඩන දුක කටින ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රියමනාප භාවය නම් ලෞකික ධර්මයක් විදිහට හැම කෙනාම ප්‍රියයි. නමුත් ඒකාන්තේම මේ විදිහට ධර්මානුකූලව සම්මර්ෂණය නොකලත් අනිවාර්යයෙන්ම මේ කියන දෙයින් වෙන් වෙන්න වෙනවා වෙනවාමයි ඒක සත්‍යයි. මේ විප්‍රයෝගයේ දුක්ඛය සම්පූර්ණම වෙන දෙයක්. විශේෂයෙන්ම සම්පූර්ණ වෙන්නේ Taman මැරෙන වෙලාව. ඊට ඉතලා ටික ටික දෙනවා. අම්මා මැරෙනවා, තාත්තා මැරෙනවා, නංගි මල්ලි මැරෙනවා, වැඩිමාල් සහෝදර සහෝදරියෝ මැරෙනවා, මිත්‍රයෝ, අමාත්‍යවරු, තාලේ නායෝ කොච්චර දෝ මැරෙනවා. මැරෙනකොට අපෙන් කොටසකුත් මැරෙනවා. අපේ ඒ ප්‍රියමනාප කොටසක් මැරෙනවා. මැරිලා මැරිලා මැරිලා මැරිලා අන්තිමට දීර්ඝායුෂ්ක නම් මේ සියල්ලම ටික ටික ටික ටික විඳින්න වෙලා අවසානයේ තමන් මැරෙන මොහොත එනකොට මරණ දුක මේ ප්‍රිය විප්‍රයෝග දුකේ පෙට්ටිය බියනෙන් වැවුවා වගේ අංග සම්පූර්ණ වෙනවා. ඉතින් මෙන්න මේක අමතක කරලා නැත්නම් මේ සංසිද්ධියේ ඒ ප්‍රියන්හා එක්වීමේ එක්වීමේ தත්ත පමණක් තියාගෙන ප්‍රියංගෙන් වෙන්වීම නැති කිරීමටයි අද මේ තාක්ෂණය යෙදিলা තියෙන්නේ. අද මේ කියනා වූ ශිල්ප ශාස්ත්‍ර යෙදিলা තියෙන්නේ. නමුත් ඒ කවම දාකවත් නොයලක්විය හැකි විදියට ඒ සෑම තාක්ෂණයක්ම සෑම ශිල්පයක්ම සෑම විෂයක්ම ප්‍රිය විප්‍රයෝග දුකෙන් තමයි කෙලවර එනිසා යම් බලාපොරොත්තුවක් අපි තිබ්බානම් ඒ තාක් බලාපොරොත්තු කඩවීම සිද්ධ වෙනවා. එනිසා අමිහිරි වුණත් එනතන් අඹුල් රසට ආවත්, පැංගිරි රසට ආවත් එකම බලාපොරොත්තු අපේ විය යුත්තේ බලාපොරොත්තු කඩවීමමයි. ඉතින් එතකොට පේන්නේ එකම අපිස්. එහෙම නැත්නම් දුමංගල අභද්‍ර කතාවක් වාගේ. මෙතන තමයි මේ ධර්මය බහු ජනතාවට ප්‍රිය වෙයිද එහෙම නැත්නම් යෝග කර්මයේ යෙදී සිටින යෝග පිරිසකට පමණක් ප්‍රිය වෙයිද කියන විදිහට මේ ජනප්‍රිය ධර්ම සහ නැත්නම් ජනප්‍රිය ආගම් පැත්තට යන කොටස සහ ධර්මයේ කොටසට යන කොටස වාසයෙන් ලොකු පිරිසිදුවක් වෙත ලබන්න ඕක තමයි දුක්ඛ සත්‍යයක් බවට මේ දුක්ඛය විප්‍රයෝග දුක්ඛය දුක්ඛ සත්‍යයක් බවට පත් කරන කඩයිම ඒක පණින තැන යන්තාක් අපිට ප්‍රිය භාවයක් ඉෂ්ඨකාන්ත භාවයක් මනාපයක් වෙන ඒ හා සමාන දුකක් ඇති වෙනවා ඒක මේ ධර්මයේ පණවන දෙයක්වත් එහෙම නැත්නම් අපිට විතරක් වෙච්ච දෙයක්වත් නෙවෙයි ඒක ඒකාන්ත සත්‍යයක් මරණයෙන් සියල්ලම ආරයි. අපි අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් වුණත් මරණ චිත්තක්ෂණේ ඒ අපි හම්බ කරලා තියෙන ඒ ප්‍රියමනාප <clears throat> මොනම දෙයක් තිබුණත් මොන්නම වටිනාකමක්වත් නැතුව විශාල හඳුන් කැලයකට ගිනි තියලා ඉතුරු වෙච්ච අඟුරු ටික වගේ මොනක්වත්ම නැත්නම් පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඒ බව දැනගෙන ඒක පරම සත්‍යක් බව දැනගෙන ඒක නිතර මෙනෙහි කරන්න කියන එකයි. ප්‍රිය සම්ප්‍රයෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම විප්‍රයෝගේ සමානයි. ආ සංගයෝගා විප්‍රයෝගන්තා කියලා මරණානුසුති භාවනා සංගල සෑම සංයෝගයක්ම ජීවිතයේ තියෙන විප්‍රයෝගයෙන් කෙලවර වෙනවා. සෑම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමකින් කෙලවර වෙනවා තාමත් කාම තණ්හා භව තණ්හා කියන දෙන්නේ ඉන්නවනම් හිතාගෙන ඉඳීවි නෑ මගේ අසවල් එක නම් දැන් ඉෂ්ට වෙලා තියෙනවා හරි ගිහිල්ලා තියෙනවා කියලා හිතාගෙන ඇති නමුත් ඒක බොරු මායාවක් ඒක අවිද්‍යාවක් ඒක මේ අවස්ථානුකූල කෙටි රසයක් පමණයි ඒ මොකද අර යන්තාක්තරට මේ ප්‍රියංගේ වෙන්වීම ඒකාන්තයි සත්‍යයි වාගේම සත්‍යයක් තමයි తත්‍ර తත්‍රා විසන්දනී කියලා සරුවඥාන්සේ පෙන්නන තණ්හාවේ ස්වභාවය. ඒ ඒ තැන ඇලෙන ගතියක් තියෙනවා තණ්හාව. ධම්මචක්ක පවත්තන සූත්‍රයේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විස්තර කරනවා කියන්නේ తත්‍ර తත්‍රා අභිනන්දනී ගොම කුරුමිනිය ඒ උගේ භවයට හරිය කැමැති. අපිට නම් පේන්නේ මේ මේ වල් සතෙක් කාලා ඉරපු වසුරු පිටක් ලොකු වස්තුවක් විදිහට අරගෙන ඔළුව බිම තියාන පස්සපැත්ත උඩ තියාගෙන අරගෙන යන මේ ගොම කුරුමිනි ජීවිතේ මොනතරම් දුකක්ද මොනතරම් ජරාවක්ද ජීවත් වෙන්නේ කියලා. නමුත් ගොම කුරුමිනිය ගොම කුරුමිනි ජීවිතයක් කැමති. අපාගත සත්‍ය අපාගත සත්‍යයට සත්‍ය භාවයට කැමති. කරබොත්ත කරබොත්තගේ ජීවිතයට කැමති. කොරා කොරාගේ ජීවිතයට කැමති. අන්ධයා අන්ධයාගේ ජීවිතයට කැමති. ඒකයි යෝ මැරෙන්න කරන්නේ. මේකත් අර ප්‍රියයන් හා එක්වීම වගේම පරම සත්‍යයක් මොන කුණු කන්දලේ හරි ගමන්නේ අල්ලගත්ත දේ අහුවෙච්ච දේ බදා ගන්න. తත්‍ර తත්‍රාවි නන්දනි. අන්න ඔය දෙක මැද ප්‍රිය දේවලින් වෙන් වෙන්න වෙනවා. ප්‍රිය හෝ වේවා අප්‍රිය හෝ වේවා ඉෂ්ට හෝ වේවා කාන්ත හෝ වේවා මනාප හෝ වේවා අහුවෙච්ච දේ බදා ගන්න. මෙන්න මේක සත්ත්ව ස්වરૂපේ සත්ත්ව කියලා කියන්නේ ඇලෙනවා කියන එක. ඒක නිසා අපේ මනස අපේ කල්පනා ශේස්ත්‍රය සම්පූර්ණ ඉදිරිපත් වෙච්ච දේෙන් කොටු වෙලා තියෙනවා. නමුත් මේක බාහිරව කොච්චර දෝ දේවල් තියෙනවා හොඳ. නමුත් අපිට කවදාකවත් අර ලිම් මැඩියා ගෙම් මැඩියා ඒ ලිඳට ඒකට කොටු වෙලා ඒ දනුමම විසරද කරගෙන ජීවත් වෙනවා ඌට ඒ ලිඳෙන් යන්න වීම ඒකෙන් යන්න වීම බොහෝම දුකක් කොච්චර විසිකිරුවත් ඒකාගේ පැත්තට හැරිලා තමයි වැටෙන්නේ. ඒ වාගේමයි මේ පු탁 යන தত্ত্বය කුණු කන්දලයක තමයි උපදින්නේ මරණකම් මේ කුණු කන්දලේ බදාගෙන ඉන්න තමයි කැමැති කුණු කන්දලෙන් වෙන් වෙන්න වීම ඊය විප්‍රයෝගයක් විදිහටයි පේන්නේ අසුචියේ ජීවත් වෙන පණුව ඒ අසුචිය වෙන් කරපුවාම හරි දුකටපත් වෙනවා මේ தත්ත්ව දෙකයි මේක ජීවිතේ ලං කරගත්තට පස්සේ අර ජීවිතයක තියෙන సౌందර්ය සිලිලාරේ මේ මේ දේවල් ළඟා කර ගන්න ඕනේ කියන එකේ යම් විදියක විවරණ වීමක් සිදු වෙනවා. ඉතින් මේ නිසා సౌందර්යයත් හරීම අකමැති මේ පිය ප්‍රයෝග දුක්ඛ සත්‍යයක් බව දක ගන්න. අපි දකින දකින දේ අල්ල බදා ගන්න જાතියක් తත්ත తත්‍රාභිනන්දනී කියන එක තේරුම් කරලා දෙන්න බොහොම අමාරුයි. ඒ යැත්තු හිතනවා අපි අල්ලලා තියෙන හොඳ එකක්, ඒ නිසා මේ ඇල්ලීම හොඳයි. අනික් කටිට අයිතිවාසිකමක් නැහැ. මට සත්‍ය අවබෝධ කරලා දෙන්න ඕ වඩා හොඳක් අවබෝධ කරලා දෙන්න මොකද මම ඉන්නේ දැන් සතුටේ මම ඉන්නේ මේ ලබාගත් දේ පිය වෙන් වෙන්න නොවි අල්ලා ගන්න තත්ත්වෙක මෙන්න මෙවැනි තත්ත්වෙක තමයි සරුවච්චන් වහන්සේට මේ චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කරන්න උනේ මේ නිසා තමයි ලොකු පැකිලීමක් ඇති උනේ සර්වඥතා ඥාණයෙන් පස්සේ කොහොමද මිනිසයා తත්‍ර తත්‍රාබිනන්දරිනේ මිනිසා විතරක් නෙමෙයි සතත් ඒ මිනිසයා තමයි මේක අර්ථින් වටහලා දෙන්න පුළුවන් ඒ අල්ලාගත්ත දේ අල්ලාගත්ත දේ වශයෙන් බදාගෙන ඉන්න නිසා කොහොමද මේ බදා ගැනීම දුකක් බදාගත්ත සෑම දෙයකින්ම බලාපොරොත්තු සූන්වීමක් සිද්ධ වෙනවා කියන ධර්මයේ කියන්නේ ගියාම අර වේරංජ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ දැකලා කරපු චෝදනා ටික සියල්ලම කාම ලෝකී සත්‍යෝ බුදුහාමුදුරුවෝ කෙරේ කරනවා බුදුරජාණන් වහන්සේගේ රස කාමයක් නැති ධර්මයක් මේකේ තියෙන කියලා. කවදාකවත් අභිවෘද්ධියක් වර්ධනයක් නැති ධර්මයක් මේකේ තියෙන්නේ කියලා දේශනා කරන්න මේ ප්‍රශ්න කරන්න පටන් ගන්න ඇත්ත කතාව. නමුත් ඒක ප්‍රසිද්ධියේ කිව්වොත් බුද්ධ ආගමට වදී කියලා හුඟ දෙනෙක් හිතනවා. ඒ නිසා ඒගොල්ලත් හදනවා මේක ටෙම්පරාදු කරලා කොහොම හරි සිත් ගන්න අසළු ආකාරයට බුද්ධ ධර්මය ආගම් ටෙම්පරාදුවෙන් තෙලේ දාලා කොහොම හරි අනිකුත් ආගම් එක විකුණන්න කල්පනා කරනවා. ඒක මම හිතන්නේ ආර්යයන් වහන්සේ නමකගේ හෝ බුදුරජාණන් වහන්සේ ඇතුළු යම් මනුස්ස සත්ත්ව හිතකාමී පුද්ගලයෙකු කරන්න පුළුවන් දෙයක්. අර ජාතක කතාවල මේක හුඟක් අපේ ලොකු සාහන්තු මතක් කරපු නිසා මම අවසල බැලුවා ටිකක්. අකිට්ටි ජාතකයේ කියලා එකක් තියෙනවා. මේක වටිනාකමක් තියෙන්නේ Hindu ධර්මයේ මේට ඍෂි પરම්පරා කීපයකට ඉස්සලා අකිර්ති පඬි කියලා කෙනෙක් හිට බව Hindu සාහිත්‍යය කියනවා. බෞද්ධ සාහිත්‍යයේ මේක එනවා ජාතක කතාවක් විදියට. අකිත්ති පාණි. එතකොට ඉඳලා තියෙන්නේ සාලිකේ પરම්පරාවක ඉඳලා සියල්ලම දන් දීලා දොර දන් දීලා අනේට ගිහිල්ලා කවුරුත් එන්නේ නැති පළාතකට වෙලා. මේ කරගහක් යට ජීවත් වෙලා තියෙනවා උදේ දවවරුවේ කරකොල මිටි දෙකක් විතර කඩලා අවුවේ ගලක් උඩ දාලා කියලා දවල් මත් දහන වෙනකොට ඒක තැව් ගැහිච්චාම ඒක වළඳලා ජීවත් වෙනවා කිසිම කෙනෙක්ගේ ආශ්‍රයක් නැතුව තන්නේ කර කලා ජීවිතේ. ඊටාත්ම සතුටින් ගත කරනවා. දවසක් සක්‍රීයේන්ද්‍රයාට පේනවා මෙච්චර ලෝකේ මිනිස්සු ඉඩම් අල්ලගන්න රාජ සම්පත් ලබා ගන්න ලැබූ දේ වර්ධනය කරන්න හදනකොට මෙහෙම එක මිනිස්සෙක් සම්පූර්ණ සැප සම්පත් අතහැරලා සැලයට ගිහිල්ලා මේ කරගහක් ආශ්‍රය කරගෙන ජීවත් වෙනවා. ඒක හිතුවා මේ මිනිහා දැන් කරගහට බැඳිලායි තියෙන්නේ කියලායි හිතුනේ. ඒ නිසා සක්‍රීය වේදා දවසක හරියටම මත්දාන වේලාවේදී මේ සපස් පැවිද්දෙන් පැවිදිලා ඉන්නේ. මත්දාන වේලාවේදී ගිහිල්ලා දුගියෙක් විදියට පෙනී හිටියා අර කැලේ මැද්දාවේ තියෙන අතපෝලා. අර මිනිස්සයා නැත්තම් යකිත්ති පණිවරයා මේ හිඟන්න පුළන්න දැකලා අර Tamanට කැමරට හදලා තියුණු ඒ කරකොල ටික දුන්නා. ඉතින් අර පුලන් නනින් ගන්න කාලා බොහොම සන්තෝෂ වෙලා ගියා. අනේ උඟ කාලෙකින් කන්න බොන දෙයක් නැතුව හිටියේ. ඔබතුමාට බුදු වේවා කියලා ඉතින් ස්තුති කළා ගියා. ඊට පහුවෙන්ද ඉතින් මෙයා බලන්නේ ආයසරයක් අරකොල් ටිකක් හදලා තපසයක් කලල් වලදල් කරන්නේ හැන්දවරි මොනක්වත් වලද වෙන්නේ. මුදේ වලට හදාගත්ත දේ 12 ඉස්සලා බැරි වුණා. ඉතින් හිඟන්නට දුන්න ඉවරයි. පස්වෙනි දවසේ අර මනුස්සයා කරපු දේ ගමන වැරදුනානේ කියලා හරියටම ආය හරියටම 12 වෙනකොට ආවා. එතකොට දෙවෙනි දවසෙත් හදලා වේලා තිබුණ කරකොල ටික අර ඉංගන්නල දුන්නා. ඉතින් දුවා බොහෝ පින් සිද්ධ වෙනවා මේ කලේ පාරාමතක වෙලා නම් මට තියෙන යආගන්න නැති නිසා දවස් දෙකක් කරදර කරන්න සිද්ධ වුණා. ඔබතුමත් මේ විදිහේ යාන්තය යපෙන කෙනෙක් කියලා. ඉතින් මේ අතිපිබන්නේ බොහෝ නිශ්ශබ්දව අර දුක් ගැන බිල්ලාලා යන්නේ කියලා. මේක පරීක්ෂා කරා දෙවෙනි දවසේ ඉවත් හන්දවරුේ කරකොල්ටියක් අරලා වේලලා මේ තාපසයා වළඳයිද කියලා නැහැ. ඊට පස්සේ පරීක්ෂා කරන්න ඕන සතුන් වෙනි දවසේ ආවා. තුන්වෙනි දවසේ තාවට පස්සේ තුන්වෙනි දවසේ අර සිද්ධියමයි උනේ. ඉතින් මේ දුගියා ඉතාමත්ම ලෙන්ගතුව බැගාන කරන්න දෙයක් නැතිකමද මම මේ වළඳන්නේ. ඔබතුමාගේ දන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නෑ වළඳන්නේ කියලා. ඊයාට බලඳලා ඉවරනාට පස්සේ සක්දේවෙන්දා තමන්ගේ ස්වරූපයෙන් පෙනී ගියා. පිනියට පස්සේ අහුවා තාපකය මෙච්චර ලෝක දාත සම්පත්තියේදී ඔබගේ මේ Brahmacharya කුමක් සඳහාද? ඊට පස්සේ සඳහන් කරා මගේ Brahmacharya <clears throat> නැවත නැවත ඉතිරි ලෝකේ දුකක් මේ ශරීරයේ විදිහ දුකක් මේ මෝඩකමින් යුක්තවම නැරෙන එක දුකක් මට මේක නැති වේවා කියලායි මම මේ කැලේට වෙලා කවුරුත් පිළිෙන්න තේරෙන්න නැතනක මම මේ <clears throat> දක්කතරි රකින්න. ඒ සක්‍ර දෙවේන්ද්‍ර මතක් කරමම සක්‍ර දෙවේන්ද්‍ර ඒක නිසා ඔබගේ මේ සුභාෂිතේ මිනිස්සු මේ කොච්චර දෝ කාමවත් විදිහට යද්දී ඔබ විසින් කරන ලද මේ දානයත් ඔබගේ සුභාසිතයත් නිසා මම ඔබට වරයක් දෙනවා ගන්නදී කියලා. ඉතින් අර අකිච්ච පඬිවරයා කියනවා සක්‍රිය කියලා දෙනාටම කියලා භූතයන්ට අධිපති වූ කියලා දෙන්න වරදීමේ ශක්තියක් ආව ඔබ වරයක් දෙන්න කැමති නම් අනේ මට මේ ඉත්‍රි මේ අඹදරෝ වස්තු භෝග පරිභෝග හම්බ වෙලා ඒව විනාශ වීම නිසා ඇතිවෙනා වූ දුකට හේතු වෙනා වූ ලෝභය නැතුමට ඔබ දින්ට ලැබේවා කියලා මම වරයක් දෙනවා. ආ සක්‍රිය වෙන්න සඳහන් කරා ඒ වචනේත් අර කලින් වචනේ වගේ බොහෝම වටිනවා. සාමාන්‍ය මිනිස්සෙකින් හම්බ වෙන්නේ නැති වචනයක්. මිනිස්සු ඉල්ලන්නේ මේ ප්‍රියමනාප වස්තු. ඔබ කියන්නේ මොකද්ද මේ ප්‍රියමනාප වස්තු උපදින්නේ ලෝභය නිසායි. මේ උපදින සෑම ප්‍රියකින් මට වෙන් වෙන්න වෙනවා. ඒ නිසා මට ලෝභේ නෝපදීවා කියලා ඉල්ලනවා. මේකත් ඇත්තටම සුභාෂිතයක්. ඒ නිසා මම ඔබට තව වරයක් දෙනවා. ආ, සත්‍ය දේවේන්ද්‍ර ඔබ සියල්ලටම අධිපති කරන්න පුළුවන් මනුස්සයා බලයක් එහෙම ශක්තියක් තියෙනවා නම් අනේ මේ දැටි දසෝ රත්තරන් ඉඩම් කඩන් නිසා හරියට මිනිස්සු කෝප වෙනවා. කෝප වෙලා හිතෙන් පිරිනවා. මේ සියල්ලටම හේතු වෙන්නේ ද්වේෂය. අනේ මම ද්වේෂය නැතුව උපදීවා මට උපදින්න ලැබේවා කියන එකයි මගේ වරේ. මේකම දෙන්නේ. ඒක සක්‍රිය වෙන සඳහන් කරන තුන්වෙනි වශයෙන් මුතු බුදුපුර ප්‍රකාශනේ බොහොම සුභාසිතයක්. ඒ නිසා කරුණා කරලා මම තවත් වරයක් දෙන්න කියන්නේ. ඒ දෙයින් දිපන්දිවරයා කියනවා මට කවදාකවත් බාලයේගේ ඇහිීමක් දැකීමක් වියසල්ලාපයක් ruci භාවයක් මට නොවේවා මොකද ඔය තරම් මේ බාලය උඹට කරපු අවැඩ අමනාපේ නෑ නෑ උන්දලා කවදාකවත් මාව තැනකට යොමු කරන්නේ නොවකටමයි යොමු කරන්නේ ඒ විතරක් නෙවෙයි අනාත්මය කරනවා කොච්චර හොඳට කතා කළා හොඳ වචනයක් කිව්වත් රූපසන්නේ නෑ ඒ නිසා සුභාසිතයක් ඉවසන්නේ නෑ කෝප ගන්න මට මේ එවැනි බාලයෙන්ගේ අසුර නොවීම පිණිසයි මම මේ කැලේට වෙලා ගත කරන්නේ මට එහෙමම ඉඳ ලැබේවා ඉතරයි මගේ වාරය මේක තමයි ඇත්තටම අර අපි එදාගත්ත අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ කියන එක කොච්චරක්නම් ජීවිත වශයෙන් අත්දකලා තියෙනවද කියන්නේ ඉන්න වරේ ඒ වගේම වරයට හේතු දැක්වීමෙන් පේනවා ලෝකේ ඉන්නා තාක් ඉන්නේ බාලය ඉන්නා තාක් තම තමන්ගේ දේවල් වලට ප්‍රියමනාප ඇත්තෝ අන්න එවැනි අත්තන් එක ඉඳ ගිහිලා ඒ අත්තන්ට හොඳක් කිව්වත් ඒ අත්තන්ට වෙන්නේ එක මහා හර්ධරයක් වාගේ විශේෂකට ගන්න. මට ඕනේ අසුරක් ඕනේ, සල්ලාපයක් ඕනෙත් නැහැ. අල්ලාහ් සල්ලාප බැකීමක් මොනක් අතේද? ඒකයි වාරේ. ඊට පස්සේ සක්‍රීය වෙන සංක්‍රමයේ හතරවෙනි සඳහන් කරපු වචනේ අර මුලින් තුන වගේමයි. බොහොම වටිනවා. ඒ නිසාම තව වාරයක් තියෙනවා. අනේ එහෙනම් මට දීර්යන් වහන්සේලාගේ අසුර ලැබේවා. දීර්යන් වහන්සේලාගේ දැකීම ඇහිීම අසුරට මට රුචි වේවා කියන උඹට මොකද්ද ඔය දීර්යං ඔය පඬිතුයෝ කරපු සේවේ නෑ ඒ ඇත්ත කරනවා නම් කරන්නේ සේවයක් විතරයි ඒ ඇත්තකටම හරි වචනයක් කිව්ව කවදාවත් කෝප ගන්නෙ නෑ සුමකටමයි යනවා ඒ නිසා මට ඒ දීර්යංගේ අසුර ලැබේවා කියලා දැන් වර පහක් සත්‍යයෙන් සඳහන් කරනවා මේ එකින් එකට එකින් එකට සමුන මුතුමාලයක් වගේ තාමත්ම වචන බොහොම සුන්දරයි ඥානාන්විතයි ඒ සමන්තාවරයක් දෙයක්. එතෙන්දි සක්‍ර දෙවේන්ද්‍රටම ගන්න. මොකද්ද මගේ වැඩේ ඔබතුමා මට මේ ඊටපස්සේ දකින්න නොලැබේවා. ඊටපස්සේ කියන දුයිනේ මේ මිනිස්සු කොච්චර කැමතිද සක්‍ර දෙවේන්ද්‍ර දකින්න. කොච්චර පියද කොච්චර බලවත්ද මනාපද. ඇයි එහෙම කියන්නේ? ඔබතුමා මයි ළඟ ඉන්නකොට මට මහාන්තක් අත්දැක. බොහොම තේදවත් බොහොම බලවත් මේ සමහර දකින්නකොට බය ඇති වෙනවා ඊට පස්සේ දැකීමක් නොලැබේවා කියලා තමයි ඔන්න අපිත් පඬිවරගේ වචන ඉතින් මේක අපි ලොකු සාමාන්‍යයෙන් උන්තුරට කටපාඩම් කරගෙන හිටියා උනාගේ කීප වතාවක් මට නැගිට ගන්න බැරුව ඇඳේ උඩු බැලලට වාඩි වෙලා ඉන්න වෙලාවේදී කීප වතාවක් මේ අකිත්‍ති පණි අකීර්ති පණි කියන සංස්කෘත වචන අකිත්‍ති ජාතකයේ කියන එකේ තියෙන හින්දු මූලාශ්‍ර සහ අපේ ජාතක මූලාශ්‍රවල තියෙන මේ කතාව මම කියනවා. ඉතින් මේ ප්‍රිය විප්‍රයෝගයත් අපි මේ සම්ප්‍රයෝගයත් එක්ක බලනකොට මේ බණ ටික අද ඒ ඒකෝ නම් කිතුමන් ඉවරයා නිවන් දැකලා තිබුණේ නැහැ. නමුත් නිවන් දකින වචනයක් නෙකතියි. මේ වගේ ධර්මයක් දේශනා කළොත් බුද්ධ ආගමට මොනව වෙයිද? මේ කියන කාරණාවල් කතා කරුවොත් අද තියෙන්නේ මුළු බුද්ධ ආගමම සුවේල වීමේ වැඩපිළිවෙල. සුව කිරීමේ වැඩපිළිවෙල. ස්ත්‍රීන්ට දරුවෝ නැති අයට දරුවෝ හම්බ වෙන්නේ, සත්තාවල් නැති අයට සත්තාවල් හම්බ වෙන්නේ, ප්‍රේමනාප දේවල් ලබා ගන්න. ඒවා බොහෝමත්ම ඉස්සර කරගෙන ඒවා කර දෙන්නම් බවට සහතික කරමින් ඉදිරියට ගෙනින් බුද්ධ ධර්මයක් තියෙනවා. මේක තමයි යැත්තෝ කියන්නේ මේ ආර්ථික අභිවෘද්ධිය. මේක තමයි මේ යැත්තෝ කියන්නේ දේශපාලන නිදහස කියලා. මේ අත්තු කියන්නේ සමාජික වශයෙන් පවත්වන සම්මත මේ සමානාත්ම භාවය කියලා මේ පවතින ආගම තමයි පේන්නේ. නමුත් මේ අකිච්චපන්දිවරයා පෙන්වන කාරණාවදී පේනවා ඒ தත්ත්ව සියල්ලම ලබලා. අවසානයේ Tamanට Tamanගේ මනාප ක්‍රියාත්මක කරන්න ඕනේ නම් මොකද්ද එවැනි චර්ිතයක ගම්ම්‍ය වෙන දේ? එතකොට මෙන්න මෙතෙන් එන්නේ. මේ ප්‍රිය විප්‍රයෝගයක් අප්‍රිය සම්ප්‍රයෝගයක් කියන දෙක අපිට දාපු නාස්ලනුවක් වාගේ තමයි. රජුරෝ අපිට දඬුවම් කරන්න වෙච්චාම නීතිය අපිට දඬුවම් කරන්න වෙච්චාම එහෙම නැත්නම් අපේ හතුරු අපිට දඬුවම් කරන්න වෙච්චාම මෙන්න මේ දෙකෙන් අල්ලලා තමයි එහාටයි මෙහාටයි අපි හොල්ලන්නේ. ඉතින් ඒ බව අපි දැනගෙන සිටීම අමනුෂ්‍ය වැඩක්වත් එහෙම නැත්නම් jigupsa ජනක දෙයක්වත් ජාතිය බෝ කිරීම අභිවෘද්ධියට විරුද්ධව යන වැඩක්වත් කියලා කවුරු හරි කියනවා නම් එයත් තා මේ පොල් ගහ කන්නද යන්නේ තෙල් ගහ කන්නද යන්නේ කියන එක මන කිරා ගන්නවා. මේ විදිහට ප්‍රියයන්තා එකතු අප්‍රියයන්තා එකතු වීම සහ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එකේ ආදීනව දැක්කයි කියලා කවදාකවත් මේ ලෝකයේ දෙන සුන්දරත්වයට ප්‍රතික්ෂේප වීමක් හෝ කාට හරි හොඳක් වේවා මට හොඳ වේවා කියන කල්පනාවෙන් පිට යamak හෝ ඇතයි කියලා හිතන්න නරකයි. මෙතනදී කරන්නේ දුක ඒකාන්තයෙන්ම පැමිණෙන මේ දුක දුක් ආර්ය සත්‍යයක් බවට පත් කරගන්න ඒකට පූර්ව නිගමන වලින් තොරව දුක දුක වශයෙන් බලනවා බුදුහාමුදුරු පෙන්න පුතාලෙට මේක ඇත්තට ලේසි වැඩක් නෙවෙයි එච්චර නෙවෙයි කොහොමදත් ලේසි වැඩක් නෙවෙයි ඉතාමත්ම දුෂ්කර වැඩක් කොච්චරද කියනවනම් අපිට හතුරෙකුට හතුරුකම් කරන්න ඕන නම් මෙන්න මේ දෙකෙන් අල්ලලා හෙල්ලුවොත් ඒ හතුරා මරණයට වැඩිය ලේසියෙන් මේ මානසිකව මරන්න පුළුවන්. එයාට ප්‍රිය දේවල් වලින් වෙන් කෙරුවොත් අප්‍රිය දේවල් සමග මුසු කෙරුවොත් ඒක තමයි ඔහුට ලැබෙන්න දෙන්න පුළුවන් රාජදඬුවම. ඒක තමයි ජීවිතයෙන් දෙන්න පුළුවන් දඬුවම. සතුරෙකුට සතුරෙක් විසින් කරන්න පුළුවන් දඬුවම. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේ දෙකට ප්‍රිය විප්‍රයෝගයට සහ අප්‍රිය සංප්‍රයෝගයට හේතු වෙලා තියෙන්නේ තෘෂ්ණා. මෙන්න මේ තෘෂ්ණාව අපිට ක්‍රියාත්මක වෙන්නේ අජත්ත බහිද්දා කියන මේ දෙක අතර පළ ඉලක්ක සහිතවයි. මේක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ උච්චින්ද සිනේය මත්තනෝ කුමුදං සාරධිකංව පාණින. උඹ යම්තා උඹේ සක්කාය දිට්ඨියට මම ආයනේට ආත්මයට සිනහක් දක්වනවා නම් ප්‍රියක් දක්වනවා නම් ඒ තරමටම ප්‍රියන්ත වෙන්වීම දුකක්. ඒ මොකද අනුන් අපිට ප්‍රිය වෙන්නේ අපිට ඇති පරෝධිනේ සඳහා පමණයි. ඒකයි අපි මල මිනියක් ගාව ඉඳගෙන අඬන්නේ. අඬන වචන වලට හොඳට අහුම්කම් දෙන්න අර උපායාස නැත්නම් දුක්ඛ දෝමනස්ස පරිදේව කියන වචනේදී මොනවා කිය කියද අඬන්නේ? මොනවා කියලාද ඉන්නකම් මට කරපු උදව් ටිකයි මට ඉතින් ඊට මාවත ගන්න ඉස්සලා මේ අපේ දැන්ටින් ලොකු සංසගේ ඉතාමත්ම වේතර දුකටපත් වෙච්ච නිසා ඉතාමත්ම බයපක්ෂව හිටු මම බොහෝමත්ම සමීප වෙන්න සිද්ධ වුණා මට තේරෙනවා කොච්චර තදින් කොච්චර මේ විස්තෘතේ ප්‍රකාශ කරන හිතියත් ලෙඩ වුණාට පස්සේ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා මං වගේ කෙනෙකුට ලොකු උදව් කරන්න පුළුවන් කියලා මට ලොකු වෙනසක් ඇති වුණා ලොකු ප්‍රේමනාප භාවයක් ඇති වුණා ඒ වගේම මං පැහැදිලිව ප්‍රකාශ කරනවා හොඳට පින් කරගත්තා කවදාකවත් මං හිතුවේ මැරෙන්න දෙනවා හිතුවේ කොහොම හරි පණ ගන්නවයි කියලා පුළුවන් ඒ මොකද කරන්න කරන පස්ථාන නැගිටිනවා උඩ අවසානයේ හදිස්සිය වගේ මිය පරලෝක යාම මගේ සම්පූර්ණ ලෝකේ කඩාන වැටෙනවා. කඩාන වැටලා මට මතකයි මිනිහ ළඟදී කලන්තේ හැදිලා වැටිලා ඇඳුමුත් නැතුව දරදඬු වෙලා මම හිටියේ. යාළුවෝ ඇවිල්ලා මිත්‍රයෝ ඇවිල්ලා ඉතින් හරියට මේ මේ කරපු උපස්ථානයක් දන්න නිසා මමත් හොඳ එකයි කියලා මේ බොහෝම උපස්ථාන කරා ඊට පස්සේ මාස 6ක් විතර යනකම් මට මොනම දෙයක්වත් කොටින්ම මේ ලෝකේ තියෙන හොඳ නරක දෙකේ වෙනස මට නැතුණා. ඒ නිසා මට අවුරුත් එක ආශ්‍රයයක්වත් කෑමක්වත් බීමක්වත් අධ්‍යාපනයක්වත් මොනවත් නැතුව කරකොලත්තරිය වගේ ඉතින් මේ යාළුවෝ හුඟ දෙනකොට හිතුණා මම ලොකු මානසික පීඩාවට පත් වෙලා තියෙන සියල්ලගේම අනුකම්පාවට ලක් වේද කියලා මට ඒක අත්‍යම වාචයක් කරදරයක් වුණා හැම කෙනාම අනුකම්පා කරන්න පටන් ගන්නවා මම දැකපුවාම මට ඒ නිසා සම්පූර්ණ මේක නිකන් පිස්සන් කොටුවක් වාගේ නැත්තම් මට සම්නිකරම පිස්සු වගේ වගේ එන්න පටන් ගන්න දවසක් කිව්වා මේ අපේ ගමේ පන්සලට ඇවිල්ලා ඉන්නවා තාපසේ ඕන ප්‍රශ්නයක් අහලා සාකච්ඡා කරන්න පුළුවන් ගිහින් පොඩ්ඩක් කතා කරන්න. නැත්නම් බුද්ධ අහංකාරයක් කියලා හිතේ නෑ ඒක. ඉතින් මෙන්න මේ තාපසේ ළඟට ගිහිල්ලා ටික දවසක් කතා කරනකොට මේ මිනිස්සයා ඔන්න ඔය කතාව මට කිව්වා අපි පිරිස වාඩි වෙලා ඉන්න වෙලාවේ. මාළගේවල් වල මිනිස්සු අඬනවා අඬන්නේ Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට තමයි කියනකොට මට හරියට තරහා ගියා. මමත් ඇඬුවේ මේ අප්පච්චි නැති පාඩුවද කියලා හොඳට කල්පනා කරලා බලනකොට අන්න රත් වෙන්න ගැහුවට මොකද ඇත්තක් තමයි කියලා තියෙන්නේ. ඒකත් මට එදෙන අතර මේ වගේ මිනිස්සෙක් ඉස්සරහා මං වගේ අඬන මිනිහෙක් මොන තරම් ළඹටි ලාමක බොළඳ වැඩක්ද මං කරලා තියෙන්නේ. හච්ච හොඳට හොයලා බලුවා බුදුරජාණන් වහන්සේත් මේ වගේ අදහස් කියලා තියෙනවද මට වෙන්නේ තාමත් අකාරුණික කිසිම හැක්කක්කමක් නැති මේ කැවුත්තක් නැති වචනකි. හොඳට හොයලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ මේ වගේ දේවල් කොච්චරද කියලා තියෙනවා විශේෂයෙන්ම කග්ගවිතාන සූත්‍ර වගේ තැන්වල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා උඹ අඬන්නේ ඒ තරම් වල හිටියනම් ප්‍රයෝජන තියෙන නිසා වෙන්න මොකවත්ම නෙවෙයි මේක ඉතාම දරා ගන්න බැරි අමිහිරි සත්‍යයක් වාට මටපත් වුණා ඊපස්සේ මම නිතර මලකෙවල් වලට යන්න පටන් ගත්තා ගිහිල්ලා බලාගෙන ඉන්නවා ඇත්තටම මට හැඟීමක් එනවාද කියලා සමහරවිට හැඟුම් එනවා ඒ වගේම ආඬන මිනිස්සු දිහා බලාන ඉන්නකොට ඒ මිනිස්සු ආඬනකොට දාන පාන ඉරියව් ඒවා දිහා බලනකොට පේන්න පටන් ගන්නවා මේක තමයි හතිගොන ගෑවිලා තියෙන සත්‍යය. එහෙම නැත්නම් අපිට දැන් මේ ප්‍රවෘත්ති ආනකොට අපිට කියනවා අස්සක් ප්‍රමාණ 1000 කාවල් රටේ මැරෙනවා. ආවල් තන සිද්ධ වෙනවා හා එච්චර තමයි. ඒක ඉතින් ආයේක එච්චර මහ දෙයක් නැහැ. නමුත් අපේ ගෙදර කෙනෙකුගේ නියපොත්තක් පොඩ්ඩක් අඩුනා දසක් වැටුණා කෙස් ගහක් දුඹුරු පාට වුණා මේකට කොච්චර නටනවා මේ නාටනයේ ප්‍රතිබිම්බය බුදුහාමුදුර පෙන්වේ උඹ යම්තා කුඹේ ආත්මයට සිනහස පානවාද ඒ තාකල් උඹ ඒකට yaadෙන ඒකට උරදෙන ඒකට කරදෙන ඔක්කොටම ඒ වාගම ප්‍රියමනාප වෙනවා ඒක නිසා උඹේ ආත්මයට ඇති සිනහස දියට බහැලා කුමුදු මලක් අතින් නෙලදාලා පුද්ගලෙක් වගේ කපලා දාපන් එතකොට මේ ප්‍රිය විප්‍රයෝගේ දුකක් නැහැ. අප්‍රිය සංප්‍රයෝගයකුත් නැහැ. නමුත් අපි හිතන්නේ අර කැකිල්ල රජුරන්ගේ තීන්දුව වගේ අපිට මේ ප්‍රිය විප්‍රයෝගය දෙන්නේ අනුන් කියලා. අප්‍රිය සංප්‍රයෝගය වෙන්නේ අනුන්ගේ මේ බාහිර රූප රහද්ද ගන්ධ රස ස්පර්ශ නිසයි එන්නේ. ඒ නැත්තම් මේ මාතා පිතා පහතා භගිනී මිත්ත මච්ච ඥාති ගාලෝහිත නිසා දුක් වෙනවා කියන. නමුත් ඉස්ලාම් පෙන්නවා මේ කට්ටිය අපිට කාන්ත ප්‍රිය මනාප වෙන්නේ මොකද අත්කාමී. අපිට අභිවෘද්ධිය සලසන නිසා හිතකාම නිසා අපේ මනාපිත යත්ව කැමැති නිසා අත්කාම හිතකාම යෝගක්ඛේම කාම අපේ මනාප ගමන්පතේකට කටේ උදව් කරන නිසා. ඒක නිසා කබර ගෝයා තල ගෝයා කර ගැනීමක් මෙතන තියෙන කන්ද ඕන නිසා. ඒකෙත් විහිළුව මේ ආත්මේ මේ වට වෙච්ච ටික තමයි අපිට ඊ타ත්ම ප්‍රියමනාප ගියාත්මෙත් ඔය වගේම තොගයක් අතහැරලා ඇවිල්ලා තිනවා දැන් කොයි කොනේ ඉන්නවද දන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ මේ මිනිස්යාවත් දැන් ගහලා එලවන්නත් ඉඩ තියෙනවා ඒකල වෙලා මේකෙන් මැරුණාට පස්සේ ආය උපදින තනක් කොහෙද ඒක හයියෙන් බදා ගන්නවා එතන අම්මයි එතන තාත්තයි එතන නංගි එතන මල්ලි එතන ඥාති සාලෝහිතාව තමයි මේක මතක නැති මෙච්චරම චපලයි චන්දනං චපලං චිත්තං. ඒකට මේ මිනිසයා කියන තතා දෙන්න හදන මේ මේ සමාජ හිතවාදී විග්‍රහය අර්ථකථනය විතර තකතිරු තවත් දෙයක් ඇත්ත නැහැ කියලා කියකි ඒක තමයි මුද්‍ර ඥානවත් හිනා අපි කියනවා මේ මිත්‍රා මාත්‍ය වුණත් දක්වන ප්‍රේමය එයින් පිටවෙන දුක කැක්කුමක් තිබිය යුත්තක් ආගමික හැඟීමක් ජාතික හැඟීමක් ආදි වශයෙන් ඒකට පුදුමාකාර විදිහ අපි නිදහසට කාරණා ඉදිරිපත් කරනවා විසරද තාලෙන් ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කරන දේවල් හොඳයි කියලා කියනවා. නමුත් මේ අකිත්ති පඬිවරයා කියපු සක්‍රදේවේන්ද්‍රයාට මට කරන්න තියෙන ලොකුම වරේ තමයි ඵලයන් මෙතන යන්න එන්න එපා මීට පස්සේ. ආනේකෙන් තේරෙනවා මේ සෑම සියලු දෙනා මේ අඬා ඕගාගෙන අපි ළඟට එන්නේ මොකක් හරි කන්න තියෙන නිසා තමයි. අපිත් එයත් එක්ක මේ ප්‍රියමනාපකම් පවත්න්නේ මොකක් හරි කන්න තියෙන නිසා තමයි. එනිසා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ පැවිද්දන් සහ ගියනත සම්බන්ධතාවය මුත්ත මුත්තක වෙන්නේ. ගාහ මුත්තක මුත්ත ගාහක ගාහ ගාහක මුත්ත මුත්තක කියලා හතරක් වෙන්නේ. සමහර වෙලාවට පැවිද්ද විශේෂයි ගිය ඊටාත්ම ග්‍රාහ්‍ය ස්වරූපයෙන් ඇලී බැඳී කටයුතු කරනවා. පැවිද්දා මුත්තක ස්වරූපයෙන් කටයුතු කරන්නේ එයත් උත්තරයි මට කොයි එකක්වත් එකයි කියන නමුත් අර පැවිදි ගිහියාගේ යත්තා වූ ගාහක ස්වරූපේ නිසා සම්බන්ධය පවතී. තව සමහර වෙලාවට ඒ ගිහියත් තදායක කැමති නෑ ඉච්චර. නමුත් සංඝයා වහන්සේලා ඒ ගිහිය පිටිපස්ස යනවා මට අර්ග කරලා දෙන්න මේක කරලා දෙන්නයි කියලා කොච්චර දෝ පිටිපස්ස යනවා. නමුත් ඒ ගිහියත් සංඝ එහෙම මනාපයක් නැහැ. නමුත් අර කරදරයට කරනවා. එතකොට සම්බන්ධයේ පවසන එකට කියනවා ගා මුත්ත ගාහක කියලා. තව එකක් තියෙනවා මුත්ත මුත්තක. ගියා ඇවිල්ලා Tamand කරන්න තියෙන පින කරගන්නවා යා. පැවිද්දට යම් කිසි පින්නපාත සේනාසන ගිලානප්‍රත්‍ය ජීවර අවශ්‍යතාවයක් තියෙනවා හිඟමනේ යනවා දෙන දෙයකින් ලැබෙනවා එච්චරයි. අන්නේ මේක තමයි නියම ආදාසය. ඒකෝට පීවි ප්‍රයෝගේ දුකකුත් ඇත්තේ නැහැ. අප්‍රිය සංප්‍රයෝග දුකක් ඇත්තේ නැහැ. අනිත් එක තමයි මුත් ගාහ ගාහක ගිහියා පැවිද්දට බැඳිලා පැවිද්දා ගිහියට බැඳිලා ඒ හාමුදුරුවෝ නැතුව කොහෙම දෙයක් අක් කරන්න බෑ ඒ හාමුදුරුවන්ට ඒ පිළ නැතුව කොහොමඩක්වත් කරන්න බෑ වෙනස් වෙන්නේ වෙනසකට තියෙන කලාවට බැඳලා නැති එක විතරයි ඒක මහ විශාල කරදරයක් ඒක තමයි අර ලොකු සංහඳ මතක් කරන්නේ මේ සප්පාය අසප්පාය කරුණවලදී අපිට සැප අපිට සුවය ලැබෙන දේ සම්පූර්ණ අයිතිවාසිකමක් අපිට ලැබෙන පැවිද්දත් එක්ක ඒ පැවිද්දක් තියාගෙන අපි මේ ප්‍රිය විප්‍රයෝග දුක දැනගෙන තවත් මෙව්වත් එක පටලවෙන්නම නම් ඉතින් හිතා ගන්න පුළුවන් මේ යෝග ජීවිතය අපි මොන වගේ උපක්‍රමයක් සඳහාද පාවිච්චි කරන්නේ කියලා ගහ ගන්නද මේ සතා යන්නේ පොල් ගහ ගන්නද මේ සතා යන්නේ කියලා බැලුව ගන්නට පේනවා ඇත්ත වශයෙන්ම මේ වචන වල මගේ කිසිම මම අදහස් කරන්නේ නැහැ අනුන් මනින්නේ කියලා මේකෙන් කරුණා කළ තමන් මැනගන්න එකයි මේකෙන් කරන්නේ එතකොටයි මේ දුක හාත්පසින් දැකගත්තා. පරිඤ්ඤය. උබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොවිරු ආකාරයට අපිට කෙරෙහි පැමිණෙනා වූ මේ දුක හාත්පසින් දැක ගන්න අපිට මේ කණ්ණාඩි දෙක අවශ්‍යයි. කොහොමද අපි අප්‍රියයන් හා එක්වීමෙන් දුක් වෙන්නේ? ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් දුක් වෙන්නේ කියන්නේ. මෙන්න මේකට අකිත්ති පඬිතයා වගේ පඬිවරු අපිට කාරණාවගෙන හැරපැන්නුවාට ඒ අපන්නක ජාතකයේ වගේ මුල් ජාතකයේදීම උන්වහන්සේ බෝසතාණන් වහන්සේ කෙනෙක් වශයෙන් පෙන්ලා දීලා තියෙන මේකට කටයුතු කළ යුත්තේ කොහොමද කියලා. අපන්නක ජාතිකයේ මේ අපන්නක කියන වචනය විග්‍රහ කරන්නට හුඟ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඒක විග්‍රහ කරන්න බැරි වචනයක් විදිහට පෙන්ලා තිනවා. අපිත් ගනිමු දැනට වාදයට තුඩු දාන්න නැති පවතින පරිවර්තනය කියන්නේ අවිරුද්ධ ප්‍රතිපත්තිය. සාමීච ප්‍රතිපත්තිය. අපි කෙරෙහි ප්‍රිය විප්‍රයෝග දුකක් ආවන ඒ ප්‍රිය විප්‍රයෝගයේ දුකට හේතු වෙන්නා වූ කාරණාවට ඉස්සරහට අපිට ක්‍රියාත්මක වෙන්නේ ඒක පිළිබඳව අපන්නකව ඒක මට වේවා කියන தත්යකට අපි මේ එළඹිලා වාසය කරන්න නොවේවා කියන தත්යකට එන එන දෙයකට ලෑස්තිලා කටයුතු කරන එකයි අපන්නක જાතිය කියන්නේ තනේ හැටියට ඇනේ ගහනවා කියන එකයි කරන්න තියෙන්නේ. ඒ දේ කරන්ට නම් අපි පැහැදිලිව දැනගන්න මේ සෑම ඊ타මත්ව ප්‍රිය වස්තුවෙන් තමයි තද්ද බල දුක්ඛ පීඩා ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේ කපුව පැල මරණ තරමට දුක් වෙන්න පුළුවන් වෙන්නේ ඊ타මත් ප්‍රිය තැනක. ඒ විදිහටක් නෙවෙයි හතුරු ධර්ම වල සඳහන් කරලා තියෙනවා කාට හරි අසුරුකමක් කරන්න ඕනේ නම් පුළුවන් තරම් යාළු වෙන්නේ කියලා. එනිසා අද ලෝකයේ පවතින ආ වූ මේ දේශපාලන පරිගැනීම් එහෙම නැත්නම් මේ මං පැහැරීම් දිහා බලනකොට hina වෙලා ළඟට එනවනම් පුදුමාකාර බය වෙන්න ඕන. මොකක් හරි ගුණ්ඩුවක් තමයි. මොකක් හරි පටලවිලක් තමයි. ඉතින් එහෙම ලෝකෙත් ඉඳගෙන උදේට දකින්නකොට සුබ උදෑසනක් වේවා, හන්දාවට දකින්නකොට එහෙම ප්‍රියමනාප විදියට ආශිර්වාද නොකරගෙන හිටියොත් එතකොට අපි ජීවිතයක් ගත කරන්න කියලා ඒ චෝදනා එනවා ජීවිතේ. එතකොට තමයි රාකීච්ච පඬිවරයා වගේ කැලේට වදින්නේ ලුණු මිනිස් සඳහාවත් තපස්තෙල් හොයන්නවත් ආයෙන්නේ නැහැ ගමනේ. කරකොල ගහක් පරියාතට වෙලා ඉඳගෙන ඒ ගහේ කොළ ටික කාලා ජීවත් වෙන්න ඕන කියලා කියන්නේ ඒ තරම්ම මේ කරන සෑම උදව්වකින්ම අපි අහුවෙනවා. මේ අපි කතා කරේ මේ මාතාවා පිතාවා භගිනීවා භාතාවා කියන මේ ඥාති ත්‍රිභාවය එනසම් පුද්ගල විහිදේට පත් වුණාට පස්සේ පස්සේ මේකමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉක්කාන්ත මනාකරන නිසා බුදුජානනාදී දේශනා කරලා තියෙනවා මහණෙනි ඔබලාගේ ඇහැ ගිනිගෙන තියෙන්නේ ඇහැට පේන රූප ඔක්කොම ගිනිගෙන තියෙන්නේ කන ගිනිගෙන තියෙන්නේ කනට ඇහෙන ශබ්ද තේරම ගිනිගෙන තියෙන්නේ නාසයේ ගිනිගෙන තියෙන්නේ නාසයේ ගඳ සුවඳ සියල්ලම ගිනිගෙන තියෙන්නේ දිව ගිනිගෙන තියෙන්නේ දිවට රස සියල්ල ගිනිගෙන තියෙන්නේ කය ගිනිගෙන තියෙන්නේ එන සෑම පහසක්ම ගිනිගෙන තියෙන්නේ හිත ගිනිගෙන තියෙන්නේ ධම්ම සියල්ලම ගිනිගෙන තියෙන්නේ ඉතින් මේකෙදී අපි කියනවා නම් මේකෙදි ප්‍රිය රූප තියෙනවා ප්‍රිය ශබ්ද තියෙනවා ප්‍රිය ගන්ධ තියෙනවා ප්‍රිය රස තියෙනවා ප්‍රිය ස්පර්ශ තියෙනවා ප්‍රිය ධර්ම තියෙනවායි කියලා විපැහැදිලිවම එක පැත්තකට බර වෙලා අවිරුද්ධ ප්‍රතිපත්තිය නෙමෙයි විරුද්ධ ප්‍රතිපත්තියට ගිහිලා මේ අවිරුද්ධ ප්‍රතිපත්තිය විතර තේරවාදයේ ඊටාම ඉහළින් සලකන ඒ වගේම තේරවාදයේ රැකෙන්න හේතු වෙච්ච ප්‍රධානම වෙනසක්යන් නැති තරම් අද මුළු බුද්ධ ආගමම ප්‍රතික්‍රියාව පාරපත් කරන කරන දෙයට විරුද්ධව කටයුතු කරන්න ලෑස්ති වෙනවා එතකොට මේ ජාතක කතාවල පළවෙනි ජාතකේවත් හරියට තේරුම් අරගෙන නොකිරීමේ විරෝධ නොවීමෙන් අවිරුද්ධ භාවයෙන් තමයි තපස්සර රැකෙන්නේ. බෝසතාණන් වහන්සේ රැකෙන්නේ. බුදුරජාණන් වහන්සේ රැකෙන්නේ. ඒ වෙනුවට හැම දෙයකම ප්‍රතික්‍රියා කිරීමෙන් අපි රසකාමීව රසාස්වාදයට පෙළඹිලා හැමදේම විචක්ෂණය කරගෙන යන්න ගියොත් අපි ඒකාන්තයෙන් මේ ප්‍රේමනාප පාන්ත ඒ රූප ශබ්ද ගන්ධ රස විශේෂ බලනවා. නිසා ඒව විශේෂ අපිට තියෙනෝනේ අන්ධෙක් වාගේ, බීරෙක් වාගේ, කොන්ද පණ නැති කෙනෙක් වගේ දර්ශනය. එතකොට අපිට පුළුවන් වෙනවා ඒ විතක්කයන්ට තුරුද දෙන්නා වූ ආනාපාන සති භාවනාවට වගේ හිත යොදපුවම බොහෝ වෙලා භාවනාවේ ඉන්න. මොකද ඒකට එන්නා වූ ප්‍රිය, ඒකට එන්නා වූ අප්‍රිය තත්වයන් විශේෂයි අවිරුද්ධව ගත කරන්න පුළුවන්කම. ඒක නිසා ආනාපාන සති භාවිතව බුදුජානනාථ දේශනා කරනවා විතක්කුපච්ඡේදෝ ආනාපාන සතිය භාවනා කරනකොට විතක්කයන් කපා හරින්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් ආනාපාන සතිය වැඩෙන්න මේ කාම විතක්ක, ව්‍යාපාද විතක් වගේ දේවල් කැපිලා යන්න වෙනවා. ඒකට අපි පෙර పూర్ව කෘත්‍ය කරන්න වෙනවා. අපංගත වෙන්න වෙනවා. හොඳ ප්‍රියමනාප සද්ද හෝ අප්‍රියමනාප සද්දයක් ආවොහම ඒ વિશેයි අවිරුද්ධව ගත කරන්න. කන් නැත්තේ කුසේ ගත කරන්න නම් අපි ආනාපානට ඒ තරම ප්‍රිය කරන්න වෙනවා. අපිට තේරෙන්න පටන් අර ගන්න වෙනවා, තේරුම් ගත යුතු වෙනවා. මේ ආනාපානය කරනවායි කියලා සද්ද නතර වෙන්නේ නැහැ. අපි සද්ද අරුතනකට යනවා සප්පාය කරුණු හොයාගෙන ගෝචර සප්පාය ආවාස සප්පාය කියලා පුද්ගල සප්පාය කියලා මතක් කරන්නේ. ඒකට ගියාට කවදාකවත් සද්ද නැති ඒ වගේ හරියට තෝරලා බේරලා දෙන්න පුළුවන් නම් පුළුවන් පරිසරයක් තියෙනවා මොකටද නිවන? එහෙම කෙනෙක් මුහුද මැදක් නැහැ. කල් පර්වතවලක් නැහැ. සාගරෙත් නැහැ. ආකාශෙත් නැහැ. අනිවාර්යයෙන්ම අපි කර අකුසල කර්ම වලට අනුව ඒ වෙලාවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙනවා. මෙන්න මේකට අවිරුද්ධව ගත කරන එක තමයි මේ ප්‍රිය විප්‍රයෝගයට, අප්‍රිය සංප්‍රයෝගයට අපිට මේ ලෝකයේ වාතේ තද තදංග වාතේ මේ එන දුෂ්කරතාවය දුරු කිරීමට අවශ්‍ය කරන මේක තමයි තපස කියන්නේ. මොකද හැමදාම මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඒ මායමේ මායිමේම පවත්තමේ අනු නිවන් දක්කන්න හදන නැත්නම් ලෝකයා නිවන් දක්කන්න හදලා Taman ඒක පුංචක් එහා මෙහා වෙනකොට කිපෙන රොප්පරොස් කරන ජීවිතයක් නම් එතකොට ඒ බුද්ධිලාට විපක්ෂේද වැඩි විතක්ක වැඩි භාවනාවට හිත යනවා දානාපාන හරියනවා නම් වෙන විදිහට කියනවා ආනාපාන ගත කරන එක චිත්තක්ෂණයක තියෙන සුන්දරත්වයක දෙන හොඳ පැත්ත කුසල් පැත්ත බලන්න අපිට කියන්න පුළුවන්. කවදාකවත් ප්‍රිය විප්‍රයෝගයක් හෝ අප්‍රිය සම්ප්‍රයෝගයක් නැති වෙන්න ඕනේ. ආනාපාන හිත වැටෙන. අර මුට මුණට මුණ දාලා ඉන්න. නමුත් ඒ විශේෂයේ එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? නීරස වෙනවා. නිදිමත වෙනවා. කම්මැලි වෙනවා. බය උපදිනවා. ඒක මොකද අර පුරුද්දේට පැවතුනා වූ ඉත්තකාන්ත මනාප භාව නැහැ. අත්තකාම හිතකාම පහසුකාම මේ යෝගක්ෂේම කාමේ නැති වුණා වගේ කියලා හිතනවා. ඒක නිසායි බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට මේ භාවනාදී කටයුත්තකට නිතිපතා යෙදෙන්න අවශ්‍ය කරන ශ්‍රද්ධාව එන්නේ දුකෙන්මයි. සංසාර දුකෙන්මයි. සංසාර දුක කියලා කියන්නේ ප්‍රියන්ගෙන් වෙනවීම සහ අප්‍රියන් අත්වීම. උගවදෙනකොට මේක මතක නැති වෙනවා. මතක නැති වෙලා ආනාපාන සතිය වාගේ මධ්‍යස්ථ අරමුණට හිත වැරෙච්චාම ඒක නීරසයි. ඒක හරි පාළුයි. ඒක බය එළවන සුළුයි. ඒක කියා ගන්න බෑ. ඒකෙදී අසරණකමක් දැනෙනවා. ඒකේ ඉස්සරහත් තීරණේ අන්දමන්ද ගාවයක් පේනවයි කියලා නැවතත් අර පළපුරුදු ප්‍රිය වේමනාප භාවවලට අප්‍රියමනාප භාවයෙන් දුරු වීම පිණිස සතන් කරන තණ්ඩ පෙළඹෙනවා. එනිසා ආනාපාන සති භාවනාවේදී බුද්ධ දේශනාවේ සඳහන් කරනවා නාහම්බික වේ මුත්ත සතිස අසම්පජානස ආනාපාන සතින් වදාමි කියලා. එක දිගට හතිය පවත්වන්න බැරි සම්පජාඤ්ඤය නැති නැත්නම් සිහි බුද්ධි කියන මේ දෙක නැති කෙනාට කවදාකවත් ආනාපාන දිගට යන්න බෑ. යන්න බැරි වෙන්නේ මොකද උන් ප්‍රිය ප්‍රයෝගය හෝ අප්‍රිය සංප්‍රයෝගයක් එනකොට වහාම ඒකත් එක්ක හැප්පෙන ආනාපානෙ අතහැරෙයි. එහෙම නැතු ඒ දෙකෙන් තොරව ආනාපානියම පවතිනවා නම් මූල කර්මස්ථානයේම පාළු ගතියක්, එපා වෙන ගතියක්, කම්මැලි ගතියක්, කරකොලතෑරිය වගේ ගතියක්, අන්ධබන්ද ගතියක් පාවයි. නිසා මේ වෙලාවට උන්ට අවශ්‍යයි මරණ සත්‍ය සීපත් කරගන්න. සංසාරේ පවතින ආ වූ වෙන වෙලාවට පවතින ආ වූ බය සීපත් කරගන්න ඕනේ. දැන් මේ යෝගක්ෂේමයකට යන්න. ക്ഷേම භූමියකට යන්න. ඒ යනකොට මායාව විසින් හෝ නැත්නම් අපේ කාම තණ්හා විසින් හෝ නැති වෙන්න තියෙන සැපක් ගැන කල්පනා කරලාකෝ අර මධ්‍යස්ථ උපේක්ෂක தත්ත්වේ ප්‍රතික්ෂේප කරනවා. සැප දුක දෙක ඉල්ලනවා. අදුක්කම සුඛ මැදදී ප්‍රතික්ෂේප වෙනවා. මෙනිසා යෝග ජීවිතයේදී අර මුලින්ම ගත්ත ප්‍රශ්න නැවත මතුවෙනවා. ලෝකයේ ඉල්ලන ආකාරයට අපි ආස්වාදේ කරමින් පිනවීමෙන් ගත කරනවා නම් භාවනාව කියලා කියන්නේ ඒක නිකන් ගියාරු කරන වැඩක් වෙනවා. නිර්වාණ කරන වැඩක් වෙනවා. එනිසා යෝගාවචරය නිරෝධය විචිත්‍ර භාවයේ නැතිකම ප්‍රිය කරන්නෙක් බවට පත් කරන්න මෙන්න මේ සාමාන්‍ය ලෝකයා ගණන් ගන්න ප්‍රිය විප්‍රයෝගය. පහදිලියම කල්ලාතුව හරි පැත්තෙන් දකලා තියාගන්න. දෙන්චාම කියන භාවනා කරන්න සුදුසු තත්වයක් විදිහට අරඤ්‍යගතව, රූපමූලගතව, ශුන්‍යාකාරගතව. මේ தત્ත්වේ දැනගෙන කල්ලාතුවම ඉවයින් වෙන් වෙලා ටික ටික ටික ටික පුරුදු කරන්නේ. ඒ නිසා අබිනිෂ්ක්‍මණය ඉතාමත්ම වැදගත් දෙයක්. මුගක් ආගම් වල අබිනිෂ්ක්‍මණය අවශ්‍ය නැහැ කියලා. අබිනිෂ්ක්‍මණය අවශ්‍යයි කියලා කියන්නේ නැත්තම් පූර්ණ පැවිද්දක් අවශ්‍යයි කියලා කියන්නේ ලෝක ආගම් වල බොහෝම සුළු දෙයකට. ඒ මොකද එවැනි ආගම් පැහැදිලිවම මේ ප්‍රිය විප්‍රයෝග දුක, අප්‍රිය සම්ප්‍රයෝග දුක ඉක්මවන තත්ත්වයක් ගැන හිතලා තියෙනවා. අනිත් දේවල් අනිකාගම් වල තියෙන්නේ ඒ සංගණිකාවේ ඉඳගෙනම මේ මාතා පිතා භාතා භගිනී මිත්‍රමච්ඡ තාල ඥාති සාහිත තත්ත්වක ඉඳගෙන රූප ධර්ත ගන්ධ රස ස්පර්ශ වැඩි කරන්නයි දෙවියන් වහන්සේගේ මන අපේ හෝ ਸਰබලධාරින් වහන්සේගේ මන අපේ ඉල්ලන්නේ. එතකොට ඒ අත්තන්ගෙන් ලැබෙන අනුග්‍රහයට තමයි ආශිර්වාදය කියලා කියන්නේ යාඥාවක ප්‍රතිඵලය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක දෙයයන් ආන්තෙත් අපේ අතරම දීලා තියෙනවා. යාඥාවත් අපේ අතරම දීලා තියෙනවා. යාඥාවේ ප්‍රතිඵලක් දීලා තියෙනවා. ඔක්කොඩ වැඩි ඕගොල්ලන්ට ඔක තේරුම් ගන්න පුළුවන් ඥාණය තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රසිද්ධ පිළිගැනීම. ඒ නිසා මේ වගේ මේ මේ ලෝකෙන් එහාට නොහිතා මේ ලෝකේ කාමසන්ති ගැනම හිතන කෙනාට බුදුරජාණන් වහන්සේ පේන්නේ මහා අමුතුතාවයකට. උනාදිකේ ද්වේෂ කරන්නත් බෑ. නමුත් ඒ වාගේ ආවේග ජනක හැඟීමකින් තමයි සරුවචනාංශය දිහා බලන්නේ සමාජයට යෝගාවචරයෙන්වත් එහෙම වෙනවා. සමහර යෝගාවචරයෙන්වත් භාවනා කරන යනකොට මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි පවා ද්වේෂ පහළ වෙනවා. ඒ මොකද මේක ඇත්ත ඇති හැටියෙන් පෙන්වන නිසා. එනිසා අපි තේරුම් අර ගන්න ඕනේ මේ වගේ දුක් ප්‍රිය විප්‍රයෝගය හෝ අප්‍රිය සංප්‍රයෝගේ අනිවාර්යයි. මරණය කියන එක පවතින තාක්කල්. මේ බව පිළි අරගෙන ඒක කලින් අත්හදා බලලා හිත ඒකට මුණ දෙන්න පුළුවන් தත්වයකටපත් කිරීම තමයි මේ සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ. එහෙම නැත්නම් මේ හිත අස්ලෝක ධර්මයන් විසෙයි පුහුණු කිරීමක් තමයි මේ සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ. ඒ නිසා මෙවැනි ධර්ම දේශනා ධර්ම කොටාස බොහෝ දෙනාට ප්‍රිය නැති බව නම් දුක්ඛ සත්‍ය පිළිබඳ දේශනා ප්‍රිය නැති බව නම් මුලින්ම තේරුම් ගන්න. නමුත් ඒ දේ ඒ අප්‍රිය වුණත්, අමනාපුණත්, අකාන්ත වුණත් ඒ දේ තේරුම් ගන්නේ නැතුව නම් කවදාකවත් සබ්බන් දුක්ඛම් පරිඤ්ඤයයන් කියන එක කරන්නේ. මේක හරියට කියනවා නම් දිවට රස જાති හයක් තියෙනවා. ඒකෙන් මේ පැණි රස, ඇඹුල් රස, ලුණු රස, මිරිස් රස මේව සාමාන්‍ය මනුස්ස කලවම් කළා කොයි එකක් වගේ පාවිච්චි කරනවා. නමුත් පැංගිරි රසයි තිත්ත රසයි දෙක ගොක් වෙලාට ලෙල්ල අයින් කරලා තමයි මොකද මේ කන්න කැමති. ඒක liverලා රඩින් ගෙනලා පාවිච්චි කරනවා මේ කේන්ති જાති නෑ. කේන්ති නැති නිසා දිරවන්නේ නෑ. ඒක වෙනම රඩින් ගෙනවා. රට සුත්තා මොකද කරන්නේ විසිකරන ලෙල්ල එකතු කරලා ඒකේ කේන්ති ටික ආයෙත් දෙනවල පැටි ගන්නට විකුණනවා. එනිසා මේ රිලවයි වඳුරයි කනකොට ලෙල්ල කාලා පටන් ගන්න. ඒකට කවදාකවත් බඩේ කැක්කුනේ නැහැ. කවදාකවත් අනුරාධපුර කොළොනාරිය පැත්තේ මේ මේ දැන්වීමක් ගහලා තිනවා මේ දැනට හොයාගෙන තියනවා කියලා වඳුරට කවමදාකවත් පිළිකා රෝගයක් අවිලා නැහැ. ඒ නිසා එයා ගැන අපි පරීක්ෂණ කරනවා කරුණාකර මිනිස්සු ගැන කැම නම් දෙන්න එපා උට පරිේශණයක් ප්‍රත්‍යනයි. වඳුරට තරම් අතීරුවක් නැහැ මිනිස්සයාට. අර තමන් හදාගත්ත අර නරක දේවල් ඌට දීලා ඌටත් පිළිකාව හැදුවට පස්සේ මිනිස්සයා තවත් කලවම් වෙනවා කියලා ගහලා තියෙන බෝධිය. නිසා අත්‍යවශ්‍ය ආහාර ජීර්ණයට පැඟිලි රසයි තිත්ත රසයි. ඒකනේ උඟක් බෙහෙත් තිත්ත. ඒක පුළුවන්. බෙහෙත් වන්න ඕන තරම් පුළුවන්. නමුත් ආහාරයේ පවතින මේ තිත්ත පැඟිලි දේවල් වෙනමම ක්‍රියාත්මක වෙනවා. ඒක අයින් කළාට හොඳ හරිය විතරක් ගන්න. ඊට පස්සේ තමයි ජීවැදියාව කියලා අමුතුම රෝගයක් අද ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි කවදාහකත් අපේ මුතුන් මිත්තන්ට ඔය මේ තන්තු ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. තන්තු ආහාරයේ කාලේ තිබුණෙත් නැහැ. දැන් ආහාර වලට වැඩි විවිධම් කරන්න වෙලා තියෙනවා ඒ තන්තු වල මොකද පෙත් අයින් කරලා ලෙල්ල අයින් කරලා කාලා මැද හරිය විතර ඉතින් ලෝකේ තියෙන ඔක්කොම ප්‍රියමනාපයෙන් පටන් අරගන්නේ අප්‍රියමනාප තත්වයකට ගිහිල්ලා තියෙනවා ලෝකේ ඒ වගේ තමයි මේ අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍ය ඉදිරියෙන් තියලා තියෙන්නේ ඕනම දොඩංගේ ජීක කතර ගත්ත ගමන් පැංගිරි තර තමයි එන්නේ තිත්ත රස තමයි එන්නේ ඒක අයින් කරලා වැළඳුවාට පස්සේ මේලි බව නම් හැබැයි ඒක හරියට චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍ය අයින් කරලා ඉතුරු ටික ගන්න හදනවා මොකද බුද්ධ ඥානාති ඉස්සරහින්ම තියලා දෙනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ඒක හාත්පසින්ම gediye පිටින්ම කාපල්ලා එතකොට හොඳ වෙලට ඒකේ ඒ රස වර්ග 6 සමබර වුණොත් පැහැදිලිවම බඩේ ජීර්ණ ප්‍රශ්නයක් එන්නේ ඒ වගේම තමයි මේකට සත්‍ය එකතු කරපුවාම. අර රස හයම තියෙන දෙයක් කටේ දාගෙන හුඟ වේලාවක් වැළඳුවොත් අන්තිමට සියලු රසයන් කිරි රසටපත් වෙන්න වගේ මේ සෑම දුකක්ම සෑම සැපක්ම ප්‍රියක් අප්‍රියක්ම සතියට අවුච්චාම එක රසයි. වෙලා තියෙන්නේ අරමුණ හොඳ ඒව එනකොට අපි ගොඩක් වෙලා පාවිච්චි කරනවා හොඳ නැතිව ආපුවාම උගුරට බේත් ගිලිනවා වගේ අය සතියට යට කරන්නේ නැතුව වේගය යන්න ආදරනවා. ප්‍රියාප්‍රිය ભેදයකින් තොරව හිමිහිට යෝගාවචර தත්වෙන් වැඩ කරමින් ඉන සෑම දෙයකම සතිය යොදවනවා නම් මොන චිත්ත රසයෙන් පටන් අරගත්තත් ඕනෙම ආහාර වේලක් බොහෝ වෙලා හපනකොට කිරි රසටපත් වෙනවා වගේ සෑම ධර්මයකම ඇත්තා වූයේ ඒ චතුරාර්ය සත්‍යයේ නැඹුරු නැත්නම් සතියේ කෘත්‍ය වෙන ඒක රස කිරීම කරනවා. එහෙම කරුවට පස්සේ කරකොල කණේක කරන්න පුළුවන්. ඒව නැතුව මේ අපි වාගේ දැන්ට ඇබ්බැහියකට ලක් වෙලා අමුතුම ආහාර වේලකටපත් වෙච්ච මිනිස්යාට ඒක බණක් වෙලා තියෙනවා. කොහොමද මේක කරන්නේ? ඇත්තටම අපිට කරන්න යනවා ගොඩක් අල් පුහුණු කරන්න වෙයි. ඕනෙම ආහාරයක රසය ගන්න නම් ඒ ආහාර පූර්ණ ආහාරයක් වෙන්න ඕනේ wholesome food කියලා. සියල්ල සම්පූර්ණ වේ යුතුයි බොහෝ වෙලා වැළඳිය යුතුයි. ඒ වගේම තමයි ලෝකේ සැප දුක දෙකම හොඳට හිතර ධර්මයක් වෙනවා හැම දෙයක්ම සතියට ලක් නිසා දුකමයි දුක දුකයි ඒ දුක දුකක් බව දැන ගැනීම විතරමයි ලෝකේ තියෙන එකම සැප එකම සත්‍යය. නිසා දුකෙන් තොරව චතුරාර්ය සත්‍යයක් නැහැ. දුකෙන් අදහස් කරන්නේ දුකට ආදර සාදර වීමක්. නමුත් පැමිණෙන්නේ පෙර කල කර්මානුරූපවයි. ඒ පැමිණෙන දෙයට සතියෙන් යුක්තව සම්පජාන්යෙන් යුක්තව පාවමුණු දෙනවනම් අපිට ඒක දුකක් බව වැටහෙනවා. ඒ දුක දුකක් බව සිහියෙන් සතියෙන් වැටීම විතර වටහා ගැනීම විතර සැපක් ලෝකයේ නැහැ. ඒකයි පරම සම්පත්තිය. නිසා දුක කෙරේ දක්වන ආකල්පේ විතරමයි අංශන්ත වෙනස් කරන්නේ. දුක නම් දුකම. නිසා දුක්ඛ ආර්ය සත්‍යයක් වාට මේ ප්‍රිය විප්‍රයෝගයේ දුක තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රිය විප්‍රයෝගයේ දුක පැමිණිය යුතුමයි හිතාගොතු මිට වාගේ. කටාචාරාවට වගේ. නමුත් ඒ කොච්චර ප්‍රිය ප්‍රයෝග දුක ආවත් සතිය පවත්වන්න පුළුවන් බවට ඒ ඉස්ති පරාණ දෙක සාක්ෂි දක්වයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දුක අපිට වවන්න දෙයක් නැහැ, වැවෙන දේ. අපිට ඒ පිළිබඳව දක්වන්නා වූ ආකල්පය සතිය සම්පජඤ්ඤය යුක්ත පවත්වනවන මේ සෑම දුකකින්ම නිවන ලංවීමක් සිද්ධ කරනවා. මේකෙන් අපි ඈත් වෙන්න හදන තාක්කල් මේක මඟ හරින්න හදන තාක්කල් සංසාරේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සඳහන් වෙන ආකාරයට අයං උච්චති භික්කවේ අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ කියන කාරණාව කාට කාටත් අඩු වැඩි ප්‍රමාණය ලැබෙනවා ඒ ලැබෙන හැම වෙලාවකම සති සම්පජාන ඉස්සර කරගෙන අපි කොහොමඩක්වත් දැනට ඒ ඥාතීන්ගෙන් සහ වස්තුයෙන් తాවකාලිකව හෝ ස්ථිර වශයෙන් වෙන් වෙන්න තීන්දුව කරගත්ත වෙන් වෙච්ච පිරිසක් ඒ නිසා අපිට මේක පිළිබඳව බලන්න වෙනදත්තන්ට වඩා වැඩි හැකියාවක් තියෙනවා ඒ වගේම අපි දන්නවා මේක දුක වැඩි වෙන්නේ අපේ ආත්ම සිනේහද වැඩි වෙනකොටයි ආත්ම සිනේ තමයි සංසාරට බඳින අට දුක ඇති කරන ප්‍රධානම දුක්ඛ සමුදය අපි ඒක පිළිබඳව යථාභෝධයක් තියෙනවනේ පැමිණෙන දුක් පැනිරහයි කියලා අපි සිංහල කියන විදිහට එන සෑම විප්‍රයෝග දුකක් පිළිබඳව මේ දුක්ඛම් පරිඤ්ඤයයන් කියන විදිහට හාත්පසින් දැකීම පිණිස හේතුවක් කාරණාවක් කරගන්න පුළුවන් නම් අපි ඊට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් අපි අත්ලෝක ධර්මයේ කම්පා වීමේ ශක්තිය එන්ටෙන් ටෙන්ටෙන් අඩු වෙලා අකම්පිතකක් අනින් දේවල් මත නොරැඳෙන තමන් මතම රැඳෙන ඒනොත් ඒ ආත්ම සිනියට අඩු කරන්ට ඒ සද්ධාව විදිය සති සමාධි ප්‍රඥා දිනු කරගන්න ලෝකේ දෙන්නෙකුට විෂම භාගයක් නෑ බොහෝම සමාන සැලකිල්ලක් තියෙන්නේ ඒ නිසා ආද ධර්ම දේශනාවකට සම්බන්ධ වෙච්ච කොටසොත් සමදංගේ අත්දැකීමත් එකතු වෙලා හැමිනෙන සෑම ප්‍රිය විප්‍රයෝග හෝ වේවා අපේ සම්ප්‍රයෝගයක් හෝ වේවා ඒදී සතිය සම්පජාන්යෙන් මූණ දීමට තමන්ගේ මූල කර්මස්ථානයේ ඒ අවස්ථාවේ විදු මොදුන්පත් කරගෙන දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම කොටාජය හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලන්න